සභාව තුළ දැන් දවල් දින කීපේ කණ්ඩායම් පැවැත්වුවා. කණ්ඩායම් වලදී යම් යම් මත ගැටුම් ආව අමාත්‍යාංශ කීපයක් සම්බන්ධව. ඊට ඉස්සෙල්ලා වෙන අමාත්‍යාංශයක් අපිට තමයි තමයි විරෝධය තුනේ. නමුත් ඒ ඇමතිවරු සාකච්ඡා කරලා කණ්ඩායම් සීමේදී එකඟතාවයට ඇවිල්ලා ඒ ගැටලු निराකරණය කරගත්. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමතිමත් එක්ක ඇමතිමාව කණ්ඩායමට සම්බන්ධ කරලා එකඟතාවයකට එන්න කියලා දීපෝතක් උත්සාහ වුණා ගොනු කළා. නමුත් ඒ සත්‍ය කරගෙන යන්න උන්නේ නැහැ. ඒ සියල්ල කසාර්ථක වෙලා. ඒක අවසාන වශයෙන් සන්දේ පවතින මොහොතේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ ඉතින් මේ සියල්ල බහුතරයක් තීන්දුවක් කළා මේ අයවැය පරාද කරනවා කියලා. අපි දැන් විසර්ජන පිටුම්පත අනුමත කළා. සම්පූර්ණ අයවැය අනුමත වුණා. ඒ දවසේ වෙනකොට සාකච්ඡා කරනවා තීන්දුවක් කරගන්නවා ඉදිරි පළාත් සභාව කොයි ආකාරයකට ගෙනියන්නේ කියලා.